මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවම හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පියමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී පසුගිය කාල සීමාවේ මුළු රටටම බලපෑ ගම්වතුරු ඛේද වාචකයේ සමග ගොඩමඩ ගොවිතැන් ආලපාලු වී මහත් මුසුප්පුවට මනස්ථාපයටපත් වූ මුවන් පැලස්සේ ගොවි සමිතියේ සමාජිකයින්ගෙන් සුදුස්කම් ඇති වැඩි පිරිසකට වන්දි මුදල් ලබා ගැනීමට හැකිවීම සතුටු විය හැකි කරුණක් වුවත් පසුව එයද ආරච්චිලට කන්දොස් ක්‍රියාවක් සහ සිත් කලකිරවන්නක් වූ ආකාරය බලව්ව තුළ හමුවන පුද්ගලයන්ගේ කතාබස් වලින් හා කරන දේ අනුව අද ආඛ්‍යානයෙන් රසවින්දනාත්මකව ඔබේ සවනට මෙසේ මුදා හැරේ කේවලයක්ද මන් දන්නේ නෑ මේ දඩෝරියා බුරන්ට හැදිලා නිකරුණා මොකෙක් හරි සතෙකුට ඌ පැන පැන බුරනවා මණිකේ මණිකේ කොකෝ ඒ ඩිංගිරාල නැත්නම් බලන්න ඔකත්තේ ඈ නැතුවා නෙවෙයි රාලහාමි ආ ඩිංගිරාලේ අන්නර ගේට්ටුව පැත්තට ගෙවුවා ඒ මොකටද කාගේදෝ මීහරක් අයියා අපේ වලව්වේ වත්තට කඩාවේ. ඉස්සරහා බතල දලු ටික සේරෝම කන. මේ පූරුවට හැදීගෙන ආපු බතල කෑම. ඕනා කියන්නේ හේ මං කියන්නම් ඔය හරක් අයිය කාගේද කියලා. කාගේ කියලාද අපේ රාලහම හිතන්නේ. කාගේ කියලාද? හරක් 20ක් 30ක් විතර ඒ පැත්තෙන් එලවනකොට මේ පැත්තට. මේ පැත්තෙන් එලවනකොට ඒ පැත්තට පා. අයියෝ ඩිංගි රාලයටත් වස කරච්චලු. කාගේවත් නෙවෙයි ඔය තක්කඩි හරක් අයිය. අන්න අර අර අර තකරන් ගෙදර කුසි කකුලගේ හරක් අයිය ඔය. ආ. ඌට ගම් වතුර වන්දි මුදල් නොලැබුණාට ආරම් බානවලු අපි නැතුව ගොයි සමිතිය කොර ගන්න හැටි බලමු කියලා. ඕ ඕකා අර කෝරලයාගේ පෙන්චයියෙක් නේ අනේ අනේ උන්ට වන්දි මුදල් දෙන්න මොකද අපි අතේ තියාගෙන ඉන්නවයි සිකකුලගේ තියෙන පම්පෝරි හරක් අයියේ එළියට පන්න ගත්තා විතරමයි ආන් තවත් කවුද කීප දෙනෙක් මලව පැත්තට එනවා රාජකාරියකට වෙන්න ඇති. කවුද මෙච්චර මේ උදෙන් රාජකාරියට එන මිනිස්සු? ආයිබෝන්ට අපේ රාලා. ආයිබෝන්ට ආයිබෝන්ට ආයිබෝන්ට මේ අපේ දාච්චි ගෙදර සුගතන් උන්න හැ නේද? එහෙමයි එහෙමයි. ආ අර මගේ ඔෆිසි කාමරේ ඇරලා තිනවා ඕ. ගෙවුම් ඈඳි ගන්නකෝ. හා මං එන්නම්. එහෙමයි <laughs> එහෙමයි. හරි හරි හරි. එතකොට මොකද අද මේ වලව්ව පැත්තට ආවේ? අර මේ උඩයාරේ ගෙදර වල්ලි අම්මා එමගේ මලයාගේ මායියානේ. ඔව් ඉතින් වල්ලි අම්මා මොකද කියන්නේ? ඈ? මෙදා පාර වන්දි මුදලකෝ හම්බුණා නෙමෙයි. මේ මේකයි ආයිබෝවන්ට. ඔය මුවන් පැලැස්සේ මේ පහළ බැද්දේ ගල්ලමුණ පාමුල කුඹුරු කෑල්ල පල්ලෙහා මේ ගම් අතුරට යට වෙලා කම්මුතු වුණා මේ පවුම් 25යි වන්දි මුදල හැටියට ලැබුණේ ඒ කියන්නේ ආයිබෝන්ට රුපියල් එතකොට 250යි 250 එහෙමයි මේ ආයිබෝන්ට කියන්ට වන්දි මුදල ටිකක් වැඩිපුර ලබා ගන්නට ලියුම් කරදයක් දාන්තේ කියලා ආවේ. මේ මලිය සර්පෙක් කළා මලානේ. ඉතින් මේ වල්ලි අම්මා අමාරුවෙන් ජීවත් වෙන්නේ ආයිබන්ට. එහෙම ලියුම් කඩදාහි මහේජන්තුන් වහන්සේට යවන කාලෙට මං ඒ වැඩේ කරලා දෙන්නම්. මං මගේ නෝට් පොතේ ඒක ඕම් දැම්මම සටහන් කරගත්තා. එච්චරයි. හ්ම්. එමුනම් ආයිබෝන් මං එහුන් එන්නම්. හ්ම්. ආ හොඳමයි හොඳමයි. ඔය අනික් කෙනා කවුද? ආ අපේ වතුර විදානේනේ අෙන්ටෙන්ටෙන්ට. <laughs> මේ විදානේ වගේ වන්දි මුදල් නොලැබිච්ච කීප දෙනෙක් ඉන්නවා. ඔයාලා මේ මාබැද්දි කංශ නඩුවට පටලැවිච්ච අයනේ නේද? මං ඒ ගැන හිතුවා. මොකද මට වගේම නඩුවට බාත් එක්ක පැටලිච්ච ගේමිස්ටත් වන්දි මුදල් ලැබුණේ නෑනේ. ඒ නුලබෙන්ට හේතුවත් මං හිතුවා. හැබැයි රාලහාමි මං ආවේ නම් ඒ කාරණේට නෙවෙයි. වෙන දෙයකට. ඒ මොකක්ද විදානේ? ඒ මොකක්ද? ඈ මේක රහසක්. අපේ රාලහාම විතරක් මේක මතක තියාගන්නකෝ. ඉතින් ඉතින් කියාපන්කෝ බලන්ට. ඔය බැද්දිරාලයි වෙඩික්කාරයයි දෙන්න. මේ මුවන් පැලැස්සේ කොවි සමිතියේ සමාජිකයෝ දෙන්නේ කුණාට. <laughs> උන් මෙහි ගෝවිතන්පත් කුලේ නෑ. උන් කොහෙද අන්න අර බින්තන්නේ අර අර සොරබුරේ ගෙහුම් ගොවිතැන් බත් කලාලු. උන් දෙන්න ගම් වතුරෙන් හානිවෙන්ට මේ මුවන් පැලස්සේ ගොවිතැන් බත් කොළ එකක් කෑ. හ්ම් කෝ හිටපන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ආ උන්ට ගම් වතුර වන්දි මුදල් හම්බ වුණාද? ඇයි අපි රාලහමිට මතක නැද්ද? වෙඩික්කාරයාට පවුන් 35ක වන්දි මුදලක් ලැබුණා. එතකොට බැද්දිරාලට පවුන් 45ක්. පවුන් 35ක් කියන්නේ රාලහා මේ රුපියල් 350ක් වෙඩික්කාරයාට ලැබුණා. එතකොට පවුන් 45ක් කියන්නේ රුපියල් 450 බැද්දිරාලට වන්දි මුදල් ලැබුණා. මුවන් පැලැස්සේ කුඹුරු කොවිතන්පත් නොකළ ඒ දවස්වල මෙහි පලාතපත්තුවකවත් නොහිටිය උන් දෙන්නෙකුට මෙච්චර වන්දි මුදලක් ලැබුණේ කොහොමද කියලා දැන් මුවන් පැලස්සේ කසුකුසුවකුත් යනවා ඈ ඈ බං එහෙම කසුකුසුවක් යනවද ඈ උඹ මට මේ දැන් මේක කියනකම් මට නිත්‍යයක් නැතුව ගියාන්නේ මට මේ සිද්ධිය යාන්තමට ඇහිලා අපේ රාලහාමිට මතක් කරන්ට ආවේ. එදා පාරනම් රජෝ මේ වන්දි මුදල් කේස් එක අපේ රාලහාමිට ලේසියක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි රාලහාමි. ඔය වෙලික්කාරයයි බැද්දේරාලයි දෙන්න. සොරබර පලාතෙනුත් ගම්වතුර වන්ති මුදල් අරන් කියලා ආරච්චියක් කියනවා. ඊවරන් දෙයියෝ සාක්කි මුන්ට. එතකොට මුන් දෙන්න ගම්වතුර වන්දි මුදල් මුවන් පැලැසුනුත් අරගෙන මයංගනේ සොරබොරටත් අරගෙන ඈ <laughs> දෙපැත්තකින් ආණ්ඩුවෙන් ගම්වතුර ආධාර මුදල් අරන් ඉංග්‍රීසි ආණ්ඩුවට ලොකු වංචාවක් කරලා තියෙනවා උඹට. ආ ඒක තමයි අපේ රාලාමේ මේගොල්ල මේ අපි හිතන જાතිය මිනිස්සු නෙවෙයි. ලොකු තක්කමකට අපේ රාලාමි දැන් අහු කරගෙන තියෙන්නේ. හරිනේ. ඉතින් මුවන් පැලැස්සේ ගොවිතැන්පත් නොකළ එවුන් දෙන්නෙකුටම ගම් වතුර හානියක් වෙන්න දෙයක් නෑ නෙවෙයි. එහෙමනම් ඉතින් බැද්දේරාලටයි වෙඩික්කාරයටයි දෙන්නටම මුවන් පැලස ගොවි සමිතියෙන් ගම් වතුර වන්දියක් ලැබුණේ කොහොමද? මෙදා පාර අපේ රාලහාමිගේ මහා උජාරු පිත්තල බොත්තන් ගැලවෙනවා සිකුරුමයි. ඕ ඔන්න ඔන්න ඔන්න ඉතින් අපේ මැනික වෙලාව බලන් ඉඳලා මගේ ඔළුව කන්ට හදනවා. ඒ මේ වංචාවේ හැටියට අපේ රාලහාමිගේ පිත්තල බොත්තම් කෝට් එක මෙදා පාර නිකන් ගැලවෙන්නේ නැති පාටයි. හමුදාවෙන් පොලෝසියෙන් ඇවිල්ලා වරින් යකෝ කියලා කෝට් එකෙන් ඇදලා ගලවලා අනර බැද්දට වීසි කරයි කනේ කම්මුල් පාරකුත් දැම්මේ. මේ මද කරගත්තු දේ විතරක් අම්මපා සිද්ධිය නම් බොහෝම බරපතලයි රාලහාමි. ඒකයි මං රාලහාමිට කියන්නේ. වැඩන කරපු දෙන්නෙක් මුවන් පැලැස්සේ ගොවි සමිතියට දාලා. හ්ම්? වන්දි මුදල අනුමත කළේ කවුද? වැරදි වැඩක් නේ. මේ අපේ රාලහාමි කරලා තියෙන්නේ හරිම වැරදි වැඩක්. මණිකේ මණිකේ මගේ මොලේ අවුල් ජාලයක් කරනවානේ මණිකේ. මං ඉතින් කොහොමද රාජකාරියක් කරන්නේ? ඔය කරලා තියෙන්නේ රාජකාරිය. රස්සාව ගහලා යනවා විතරක් නෙවෙයි. ඔය මිනිස්සුන්ට ගෙවාපු ගම් වතුර වන්දි මුදල් Tamange අතින්ම ගෙවල ඉරේ විලංගුවෙත් ළඟින්ට. ඕ මහ ලොකු රාජකාරිය. නිකේ ඇවිත් මෙතන මේක කපුවා වේසවුනා වගේ දෙව්වට මොකොත් එහෙම වරදක් මෙතන කාගෙන්වත් සිද්ධ වෙලා නෑ නේ ඔය එක එක දේවල් හිතින් හිතාගෙන මණිකේ මෙතන මේ බහූබූත නෙව මේ දොඩවන්නේ නෑ බහූබූත බහූබූත නේ මන් දන්නේ මම මේ මුවන් පැලැස්සේ ගම් ප්‍රදානියා ගම් ප්‍රදේශයේ ගම් ප්‍රදානියා එහෙන් ඉංග්‍රීසි ආණ්ඩුවේ මහේජන්ත උන්වහන්සේ මෙහෙන් ගමේ පිරිස තව පැත්තකින් අවස්ථාවාදී තක්කඩි හොරු තව පැත්තකින් අපේ දුර්වලකම් බලාගෙන අපුව විවේචනය කරන ද්‍රෝහි මිනිස්සු මෙහෙම වුණාම ඉතින් ඉතින් ඉතින් මේ වගේ අවුල් වේලාවක් බලාගෙන අපේ මැනිකේ හැමදාම මේ අද විතරක් නෙවෙයි හැමදාම මගේ ඔළුව ගිනි ගිනි වැද්දනවනේ නෑ පිස්සු මර්ගාතෙන් දොඩෝ දොළුවා කොහමද මං ඉතින් ඉවසීමකින් වැඩක් කරන්නේ මම මේ කියන කතාව විධානයට තේරෙනව නේද විධානේ මැනිකේ කියන කතාවලත් ඇත්තක් තියෙනවා පෙරාලහමි කොහොමටත් ඉතින් දෙන්න දෙමහල්ලෝ ඉවසීමෙන් වැඩ කරන්නටත් ඕනේ. එහෙනම් රාල්හාමි මං ගෙහුම් එන්නම්. කොහොමටත් ඉතින් අපි පරිස්සමෙන් වැඩ කරමු රාල්හාමි. ආන් කොරාල උන්න හෙත් බලව්ව පැත්තට එනවා. ඈ යකොඩෝ. ඒත් එක ජාතික මිනිහෙක් තමයි. මණිකේ මණිකේ මොකද මොකද අපේ රාලා අන්න අර කෝරලයා මේ පැත්තට එනවා මණිකේ මේ කිය ඔය ආව කැපෙන දේවල් එහෙම මේ අද අපි කතා කරපු වචන මාත්‍රයක්වත් කටින් පිට දාන්න එපා තේරුණාද මේ මම මිනිසුන්ගේ හැටි දන්නවා කතා කරන හැටිත් මන් දන්නවා ඕ ළඟට මේ එනවා මේ මේ විධානේ මේ උඹ ඔන්න ඔය පිටිපස්ස දොරෙන් හිමින් සැරේ ඵලයන් යන්න ඈ ආ ආ ඵලයන් ඵලයන් ඵලයන් ආ කෝරාල වාත්‍යා බොහොම දවසකින් දැක්කේ. <coughs> ඔව්. මං මේ දවස්වල පොළොන්නරුවේ මද්දුම නංගිගේ වෙල් කුඹුර වල මේ මිනිස්සු ධම්මවල වැඩ කරනවා. ආ ඒ පැත්තේ ඉතින් ওই මින්නේරි වැවේම තියෙනව නෙවෙයි. ගොවිතම්බතුත් බොහොම සරුවට කෙරෙනවා ඒ පැත්තේ නේද? මිනිසුන්ටත් සරුසාරයි. ඔව්. ඔයිදින් කාසිපණං වියදම් කරනවා අතුකොටුත් සරුසාර කරගන්න. ඔව් ඔව් ඔව්. හා හා මේ යන්කෝ එනං ඇතුළට ගිහිල්ලා වාඩි වෙලාම කතා කරමු. ආ හා හා හා. <clears throat> එතකොට මේ මෙහි වලව්වට අයිති කුඹුරු ඉඩම් එහෙම කොහොමද? ආ ඒව දාලා පුළුවන් ද මිනිස්සයෝ ඒවත් කරනවා ඒවත් කරනවා පොළොන්නරුවේ මද්දුනංගිගේ කුඹුරු ඉඩන් මං ගෙහුම් මිනිස්සු ධම්මලා යල මහට ගොයි තැම්පත් කරලා එනවා මද්දුනංගිලා ඒව හොඳට බලා ගන්නවා <coughs> මේ මං අද ආවේ ලොකු රාජකාරී වැඩකට. ආ හැබැයි අද මොකද අපේ රාජකාරිය? මේ නෙහේ පෞගිය දවස්වල ගම් වතුර වන්දි මුදල් ගෙව්වා කියලා ආරංචි. ආරංචි නෙමෙයි වන්දි මුදල් ගෙව්වා. ආහ්. මෙදා පාර බොහොම දෙනෙක්ට අතමිට සරුවෙන්ට වන්දි ලැබිලයි කියලා කවුරුත් කියනවා. <laughs> මුවන් පැලස්සේ ගොවි සමිතියේ සමාජිකයෝ 15 දෙනෙකුට ගම්මතුර වන්දී ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමාගෙන් ලැබුණා. දැන් බලන්න ඔයා ආරච්චිල හැටියට දන්නෝ ඇති අපේ අපච්චිලාට මිනිපේ මහියංගණයෙන් ලැබිච්ච කුඹුරු අක්කර 60කට වැඩි තියෙනවා. <clears throat> එතකොට කරල්ලියක්ද නිල්ගල වලව්වේ අම්මලාගෙන් ලැබිච්ච කුඹුරු අක්කර 20කට වැඩි ප්‍රමාණයක්. තව මේ රමුක්වැල්ල කරල්ලියක්ද ඌරුගල ඔය මේ මුවන් පැලස්ස හිමත් එක්ක වටකරේට තාම කුඹුරු යායවල් කෙරෙනවා. ඔව් ඔව් මම ඉතින් වසමේ ආරච්චිල හැටියට ඔය සේරෝම පරම්පරා වතගොත සේල්ම විස්තර දන්නවා දන්නවා ඔව් ඒක තමයි ඒක තමයි මං මේ ලොකු චෝදනාවක් කරන්ට ඔව් අදේ මුවන් පැලසේ වැඩි අක්කර ගානක අදටත් ගොවිතැන්පත් කරන පරණ වලව්වේ වික්‍රමසිංහ කෝරාලට ගම්වතුර ආධාර මෙදාපාරත් එක පැන්සයක් තියා පයිසයක්වත් ලැබුණේ නැහැ. කෝරාල මහත්තයෝ මේ ඉංග්‍රීසි ආණ්ඩුවේ මහේජන්ත උන්නාන්සේ වැඩ කරන පිළිවෙලක් තියෙනවා. ආ ඒ ක්‍රමයට අනුව හැම ගමකම ගොවි සමිති තියෙනවා. තේරුණාද? ඒවා මේ ඉංග්‍රීසි ආණ්ඩුවේ ලියාපදිංචි ගොවි සමිති. ඔය ගම්මතුර වන්දි මුදල් ලැබිච්ච හැම ගොවියම තමුන්ගේ ගමේ ගොවි සමිතියේ සමාජිකයෙක්. ඒගොල්ලෝ ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරීත් එක්ක සම්බන්ධයි. මේ ඔයා කෝරාල හැටියට මේ පරණ වලව්වේ වික්‍රමසිංහ කෝරාල කිය කියා ආ නිකන් ආඩම්බරයට කිව්වට වන්දි මුදල් කවුරුවත් ගෙදෙට්ට ගෙනල්ලා දෙන්නේ නෑනේ මං කුඹුරු වැඩි ප්‍රමාණයක් ගොවිතැන් කරනවා කීවට ගොවි සමිතියේ සමාජිකයෙක් නෙවෙයි නම් Tamanට කිසිදාකත් මේ ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රතිලාභ මුකුත්ම ලැබෙන්නේ නෑ. ආ ඔව් ඉතින් මට මතකයි පහුගිය සන්ධියේ අර මේ මුවන්පැලස ගමේ ඔව් මහේජන්ත උන්නාංශ පිළිගන්ට ලොකු උත්සවයක් කළානේ වේ. හ්ම් හ්ම්. ඉතින් ඒ වෙලාවේ ඔයා කිව්වේ මට කිව්වේ නැහැ මන් දන්නේ නැහැ කියලා. ඔව් මැනිකේගේ මතකේ හරියට හරි. හරියට හරි. ඒ උත්සව වෙලාවෙදිත් මේ කෝරාල උන්නේ කිව්වා මට කීවෙත් නෑ මං දන්නෙත් නෑ කියලා අපට චෝදනාවක් කොලා මේවා දැන් සේරම කරන්නේ සමිති සමාගම් සමාජිකයින්ගේ මාර්ගයෙන්නේ මේ ඉස්සර කාලේ වගේ නගට ඇවිත් බුලත් දීලා කියන ක්‍රමයක් දැන් නෑ ආ ඇත්තෙන්ම කෝරාල මහත්තයා අද මෙහි එන්ට ඇත්තේ ගම් වතුර වන්දි මුදල නොලැබිච්ච නිසා චෝදනා කරන්නට හෝ ආරාචිලට විරුද්ධව නඩු දානවා කියන්ට. ආ එහෙම නේද? ඇත්තෙන්ම මං හිතාන හිටියේ ආරච්චිල මේ මගෙන් පරණ කෝන්තරයක්වත් පිරිමහනවාවක්ද කියලා. <laughs> දැන් ඉතින් මේ මහේජන්ත උන්නාන්සේතාව සමුන්ගේ සහෝදරයෙකුත් ඉන්නවා කියලා ආරංචියක් ආවා. ඔව් ඔව් ඇයි දන්නේ නැද්ද? දන්නේ නැද්ද අපේ මැණිකගේ නංගි ඔය බිනරි නංගි බැන්දේ ඔය පස්සර ඩැනියෙල් කුමුරේගම කියන කෙනා. ආ එයා ඔෆිසර් කෙනෙක් ওই මහේජන්ත උන්නාන්සේගේ කන්තෝරුවේ. ඇත්තද? එහෙමනම් ඉතින් සුද්දෙක් වගේ වෙන්න ඇති ඈ. ඒකනම් හිතන්ටත් අමාරු අරුම පුදුමයක්. මේ දැන් දැන් මුවන් පැලස්ස ඉස්සරහට එනකොට මට ටිකක් සැකේකුත් හිතුණා. කවදාවත් නැතුව මේ වන්නේ කැලෑගම කොහොමද මෙච්චරකට මේ ඉස්සරහට එන්නේ කියලා. මේ මේ අපේ ලාලහාමි මං මං කියන්ටද අපේ කෝරාල මහත්තයාගේ ඔය තියෙන කුමුරු ඉඩම් වලට වන්දි මුදලක් ලබා දෙන්න. ගොවි සමිතියට බඳ ගන්නට. ඒකට හරිය පිළිවෙලක් යොදන්න. ආ මැණිකගේ අදහස පංකාදී. <laughs> පාංකාදුයි. පෝරාල මහත්තයා අපේ ගොවි සමිතියට වන්දාගෙන ගම් වතුර වන්දි ඉලුම් පත්‍රයකුත් දාලා උත්සාහයක් වෑයමක් අරන් බලමු අපි. යාන්තම් මුංගෙන් මට ඕන දේ හරි ගියා. ඔය ඉස්සරහට බලමුකෝ ආරච්චිලයෝ බලමු බලමු මේ මණිකේ නංගිගේ යෝජනාවට බොහෝමත්ම පිං කොහොමදත් ආරච්චිලත් මුවන් පැලැස්සේ කෝරාලත් මුවන් පැලැස්සේ තව මේ ඉංග්‍රීසි ආණ්ඩුවට ආපු ඔෆිසර් ඩැනියෙල් කුඹුරේගම සහෝදරයත් <laughs> අපි ඔක්කොම ඉතින් සහෝදරයෝනේ <laughs> ඔව් ඔව් ඔව් ඔව් <laughs> දැන් ඉතින් කිතුල් හකුරුත් එක්ක සඳුන් ඉරමුසු පානය ටිකක් බීලා ඉඳමුනේ. අන්න පංකාදු යන්න මං මං කිසිදාක බීලා නෑ නෝ. අහලා නෑ සඳුන් ඉරමුසු. හොඳයි හොඳයි හොඳයි. බීලා බලමු බීලා බලමු. කොහොමද? කොහොමද? ඕ හරි රසයි. කනර එකන. ආ ආ ආ. ඕයිනෝ. ආ අදනෝ නේද ඔය උදවිය. බැද්දිරාලයි විදික්කාරයයි දෙන්නනේ වරෙල්ල වරෙල්ල වරෙල්ල ආ ආරච්චිල මහත්තයෝ එළි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිව්වලු මෙයා මොකද මේ මොකද්ද කිව්වේ යකෝ මම මේ වෙයික්කේ කෝරාල තෝ වෙඩික්කාරයා වුණාට මන් තෝවම අයින් කරන්නේ නෑ තේරුණාද හරි හරි අයබුවන් කෝරාලයා වුණාට උඹත් අපට ඉච්චර ලොකු නෑ තේරුණාද? අපිත් කෝරාල tamun නෑ ගැන ගහගෙන ඉන්නේ. අර නාම්බා නවරියන් එක්ක tamunගේ තියෙන ඇයි හොඳයිත් අපි දන්නවා. හ්ම්. ඔව් කෝරාලයෝ. අපිත් උඹෙන් පොට පෑදෙනකම් මේ ඉන්නේ. <laughs> වල්ගේ මංකොල්ලේ උඹ එකතු වෙලා සංවිධානය කරලා උපාසකයා වගේ පැත්තකට වෙලා ඉන්නේ මොකද කියලාත් අපි දන්නවා. අපි දන්නවා. <laughs> අපි මේ යන්නේ ගලේ දේවාලෙට. ගිහිල්ලා රැවිත් ඉන්න බ්‍රාහ්මණ කපුවට කියලා අපි ගැන මුවන් පැලස්සේ ප්‍රචාරය කරපු මුසාවාදවලට පලි ගහනවා. තෝ බලා ගනිය. ආව පලි ගහනවා. මොනවා පොලයකෝ? මම කෝරාල. කාගේ හයිය කරන්නතෝ ඔය කතා කරන්නේ? ඈ? හා හා හා හා හා නවත්ත ගනින්න නවත්ත ගනින්න ඕක. මමයි මේකේ ආරච්චිල. මහේජන්ත උන්නාන්සේ පත් කරපු ආණ්ඩුවේ නිලධාරියා මමයි. තෝපිලා මගේ වලව්වටම ඇවිත් එක එක ඇන කොටා ගන්නවා. ඈ මං කවුරු කියලා හිතුවද තෝපි? මං කවුරු කියලා හිතනද ඔහම ඇන කොටා ගන්නෙ? බොලාව් මට තෝපිලා දෙන්න තුන් දෙනා මේකයි. ඕරාල වෙදිකාරයා බැද්දරාලයෝ බලාගනිල්ලා. තොපිලා මේ ආරච්චිල වලව්වට ඇවිල්ලා චණ්ඩිකම් කරන්ට චණ්ඩිකම් කරන්ට මේවා සුම්මා යකෝ මට විතරයි මේ වෙයිකේ ලයිසන් තුවක්කුවක් තියෙන්නේ මට විතරයි ඒජන්ත හාමුදුරුවෝ ගිනි බින්දින්ට ලයිසන් දීලා තියෙන්නේ මට මේ දැන් තුවක්කුව අරගෙන උඹලට ගිනි බිඳින්න පුළුවන්. තේරුණාද? ඈ ඒකත් ඒවද? මේක තමයි. ආරච්චිලෝ මං කෝරාල කෝරාල. කෝරාල මට ලොකු නෑ කෝරාල. දැනගනින්. මට විතරයි මේකේ ආරච්චිල බලතල තියෙන්නේ දැනගනින්න තොපි. හරි එහෙනම් බලාගමු එහෙනම්. බලාගමු බලාගමු එහෙනම්. හරි හරි. බලාගනින්නකෝ පුළුවන් නම්. Thank you. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගුඩ මණිකේ ශීලා පරණමාන්නගේ කෝරාල හිලේරියන් පෙරේරා වෙලික්කාරයා කමල් ගමගේ බැද්දිරාල රෝහණ සිල්වර්ධන වතුර විදානේ විජේශ්‍රී බෝපගේ අසල්වැසියා රත්න ඩී නම්බුගේ මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලී අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සහ සංස්කරණය කෝකිල අමරසිංහ මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන